ආයිබෝවන් අද අපි කතා කරමුද මේ අපේ හිතවල ඇතිවෙන සිතුවිලි අදිෂ්ඨාන වගේ දේවල් අනාගත උත්පත්ති හැඩගස්වන්නේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ගැන හරිම ගැඹුරින් දේශනා කරලා තිනෝ නේද අර සංඛාරුප්පත්ති සූත්‍රයේ ඔව් ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ සවැත්නුවර ජේතවනාරාමේදී උන්වහන්සේ භික්ෂූන් අමතර තමයි මේක දේශනා කරන්නේ හ්ම්ම්. එතකොට මේ මේ කතාවේදී මුලින්ම කියවෙනෝ නේද යම්කිසි පදනමක් ගැන. ඒ කියන්නේ මේ මානසික දියුණුවට අවශ්‍ය මූලික ගුණාංග වගේ දෙයක්. ඔව්. ඔව්. ඒක තමයි පටන් ගැනීම. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් භික්ෂුවක් තුල මේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ වගේම සීලය, ශ්‍රුතය. ඒ කියන්නේ ධර්මය ගැන හොඳ දැනුමක් අහලා තියෙන දේවල් අන්න ඒ වගේ ඇසූ පිරූතන් බව කියන්නේත් ඒකට නේද? හරියටම හරි. ඇසූ පිරූතන් බව ඊළඟට ත්‍යාගය, ඒ කියන්නේ අත්හැරීමේ හැකියාව, දන් මානසිකත්වය සහ අන්තිමට ඒ වගේම වැදගත්ම එකක් තමයි ප්‍රඥාව. මේ ගුණාංග පහ තමයි අර යහපත් උත්පත්තියකට හිත හදාගන්න අවශ්‍ය මූලික පදනම. හරි. එතකොට ඒ පදනම, ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීලිය වගේ දේවල් පිළිහිටියට පස්සේ කොහොමද අනාගත උත්පත්තිය තීරණය වෙන්නේ? මොකක්ද එතන සිද්ධ වෙන අර මානසික ක්‍රියාවලිය? ආ ඒ ක්‍රියාවලිය හරිම පැහැදිලිව දේශනා කරලා තියෙනවා බලන්න මුලින්ම වෙන්නේ යම් කිසි තැනක ඉපදීමේ අදහසක් හිතට එනවා. උදාහරණයක් විදිහට හිතමු මට මරණින් පස්සේ හොඳ තැනක උසස් තැනක උපදින්න ලැබෙනවා නම් කියලා අදහසක් එනවා. හ්ම් නිකම් අදහසක් විතරද? නෑ එතනින් එහාට යනවා දෙවනි පියවර තමයි ඒ ආපු අරමුණේ සිත ස්ථිරව පිහිටුව ගන්න එක. සිත තබනවා කියලත් කියනවා. සිත තබනවා ඒ කියන්නේ ඒකෙම හිත යොමු කරනවා. ඔව්. ඊට පස්සේ තුන්වෙනියට ඒ අරමුණම දැඩි අදිෂ්ඨානයක් බවට පත් කරගන්නවා. මම මෙතනමයි උපදින්නේ වගේ අදහසකින්. අදිෂ්ඨාන කරගන්නවා. හ්ම්. හතරවෙනි එක තමයි ඒ අදිෂ්ඨානය සඵල කරගන්නම සිත දිගින් දිගටම ඒ සඳහා පුහුණු කරන එක. ප්‍රගුණ කරනවා කියලත් කියනවා නැත්නම් වඩනවා. ආ ඒ කියන්නේ නිකම්ම ප්‍රාර්ථනාවක් වගේ නෙවෙයි මේක හරිම ක්‍රමානුකූල සක්‍රීය මානසික ව්‍යායාමයක් වගේ සිතුවිල්ලෙන් පටන් නරුම් ඒක ස්ථිර කරගෙන අදිෂ්ඨාන කරලා දිගට මේ ගණම හිත යොමු කරගෙන ඉන්න එක හරියටම හරි අන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනෝ මේ විදිහට හිතේ ඇති කරගන්න මානසික සකස් කිරීම තියනවානේ ඒවට තමයි සංස්කාර කියන්නේ අන්නේ සංස්කාර සහ ඒ අනුව කරන කින දේවල් ඒ කියන්නේ පැවැත්ම විහරණය අන්න ඒක තමයි අර අරමුණු කරගත්ත උත්පත්තියට පාර කපන්නේ කියලා. පාර කපනවා. ඔව්. ඒක තමයි මාර්ගය. ඒක තමයි ප්‍රතිපදාව. මේක හරිම වැදගත් කරුණක්. මොකද අර මූලික ගුණධර්ම ශ්‍රද්ධාව, සීලය වගේ දේවල් තිබුණත් අපි අපේ මානසික ශක්තිය අර චේතනාව යොමු කරන දිශාව අනුව ප්‍රතිඵලයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනෝ කියන එකනේ මේකෙන් කියවෙන්නේ. ඒක තමයි. උදාහරණයක් විදියට දැන් මනුෂ්‍ය ලෝකෙම ඉහළ තැනක ඉපදීම ගැන කතා කළොත් ඒක කොහොමද වෙන්නේ? ඔව්. අර කිව්ව ශ්‍රද්ධාදී ගුණ පහ තියෙන කෙනෙක් භික්ෂුවක් හිතනවා ආ මට මැරුණට පස්සේ මේ මිනිස්ය ලෝකෙම උසස් ක්ෂත්‍රිය කුලයක හරි එව නැත්නම් උසස් බ්‍රාහමණ කුලයක හරි නැත්නම් හොඳ වත්පොහසත්කම් තියෙන ගෘහපති කුලයක හරි උපදින්න නැත්නම් කොච්චර හොඳද කියලා. එහෙම හිතලා අර කලින් කියපු විදිහටම ඒ අදහස දියුණු කරනවා. සිත ඒ අරමුණේ පිහිටවනවා, අදිෂ්ඨාන කරනවා, දිගටම ඒක ප්‍රගුණ කරනවා. එතකොට එතකොට මරණින් මතු අර හිතපු උසස් කුලේම උපත ලැබෙනවා. ඒ කියන්නේ චේතනාවයි ප්‍රගුණ කිරීමයි එක වුණම. ඒ ප්‍රතිඵලය ලැබෙනවා. ලැබෙනවා. එතකොට දෙව්ලොව උපතක් ගැන හිතුවත් එතනදිත් මේ ක්‍රියාවලියමද? ක්‍රියාවලිය ඒකමයි. කිසිම වෙනසක් නැහැ. හිතන්නකෝ අර භික්ෂුවට අහන්න ලැබෙනවා දේවල් ගැන. අහනවා චාතුම් මහරජික දෙවියන්ගේ ඉඳලා තෞතිස්සා යාමතුසිත නිම්මාන රති අන්තිමට පරනිම්මිත වසවත්ති දෙවියන් දක්වාම ඒ දෙවියන්ගේ ආයුෂ හරිම දිගයිලු. එයාලා හරිම වර්ණවත්ලු. සැප සම්පත් එමටයිලු. මේ වගේ දේවල් අහනම. හ්ම් ඒ විස්තර ඇහුවම ආසාවක් ඇති වෙනු ඇති නේද? අවුනේ. එතකොට හිතනවා අනේ මටත් ඒ වගේ දෙවිලෝකක උපදින්න ඇතනම් කොච්චර හොඳද කියලා. එහෙම හිතලා අර කලින් කියපු පියවර ටිකම අනුගමනය කරනවා. සිත පිහිටුවනවා, අදිෂ්ඨාන කරනවා, ප්‍රගුණ කරනවා. එහෙම කළොත් ඒ ආදාළ දෙව්ලෝකක උපත ලබන්න පුරුවන්කම ලැබෙනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ අරමුණ වෙනස් වුණාට ක්‍රියාවලිය එකමයි. එකමයි. දැන් දේවලෝක වගේම ඊටත් වඩා සියුම් බලවත් තලවිදිකට බ්‍රහ්මලෝක ගැනත් මේ සූත්‍රයේ විස්තර වෙනවා නේද? ඔව් බ්‍රහ්මලෝක ගැනත් මේ විදිහටම දේශනා කරනවා. දැන් බලන්නේ සහස්සී බ්‍රහ්මලෝකය ගැන කියනවා. ඒකේ ඉන්න මහා බ්‍රහ්මයා හරිම බලවත්ලු. ලෝක දහසක් පුරාම යාගේ බලය පවතිනවලු. ලෝක දහසක්. ඔව්. ඒ වගේම එයා ඒ ලෝක දහසම දන්නවලු. අතේ තියෙන නෙල්ලි ගෙඩියක් දිහා බලනවා වගේලු යට ඒ ලෝකෙ පේන්නේ. ඉතින් මේ බ්‍රහ්මයා හරිම දීර්ඝායුෂ ඇති කෙනෙක් වර්ණවත් සැපවත් කියලා අහන ලැබෙනවා. එතකොට අර භික්ෂුව ආ මටත් එහෙම වෙන්න ඇත්නම් කියලා හිතලා ඒ සඳහා හිත දියුණු කළොත් එතන උපදිනවා. ඒ සහස්සී බ්‍රහ්ම ලෝකේ. ඔව්. ඒ වගේම තමයි ද්විසහස්සී, පංචසහස්සී, දසසහස්සී, සතසහස්සී වගේ බ්‍රහ්ම ලෝක ගැනත් කියනවා. ඒ ඒ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ බලයත් ඒ විදිහටම විස්තර කරනවා. අර නෙල්ලිගිඩි පහක් අතේ තියාගෙන බලනවා වගේ වෛරෝඩි මාණිකයක් වගේ පිරිසිදු රන් පළඳනාවක් වගේ ඒ ලෝක පාලනය කරනවා කියලා. ඒ කියන්නේ ඒ ඒ තලවල බලය වැඩි වෙන පිළිවෙලක් තියෙනවා. ඔව්. ඒ හැම තැනකම මූලධර්මය එකයි. ඒ ගැන අහලා ඒ தത്വයටපත් වෙන්න හිතලා සිත ප්‍රගුණ කිරීමෙන් එතන උපදිනවා. තව වෙනත් බ්‍රහ්මලෝක ගැනත් කෙටියෙන් සඳහන් වෙනවා නේද? ආබස්සර සුබකින්හා වගේ. හ්ම්. ඒ වගේම තමයි ආබස්සර සුබකින්නා වේහප්පල අකනිට්ටක වගේ රූපී බ්‍රහ්මලෝක ගැනත් ඒ වගේම අරූපී බ්‍රහ්මලෝක ගැනත් ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය නේව සංඥාන අසඤ්ඤායතනය මේ හැම තලයකම තියෙන දීර්ඝායුෂ්‍ය චිරස්ථිතිය ඒ සියුම් සැපය ගැන අහලා ඒ தත්වයටපත් වෙන්න සිත යොමු කරලා ඒක ප්‍රගුණ කළොත් ඒ අදාළ බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්න පුළුවන්. ඇත්තටම පුදුමයි. අර මුලින් කියපු ශ්‍රද්ධාව, සීලය වගේ ගුණාංග පහම පදනම් කරගෙන උනත් සිත යොමු කරන අරමුණ අනුව කොයිතරම්නම් විවිධාකාර උසස් දීර්ඝායුෂ තියෙන භවයන් කරා යන්න පුළුවන්ද කියලා පේනවා. ඒක තමයි සිතේ බලය තමයි එතන තියෙන්නේ. හැබැයි මේ සූත්‍රයේ වැදගත්ම හරය කූට ප්‍රාප්තිය වෙන්නේ මේ භව චක්‍රයේ උපදින එක නෙවෙයි නේද? අන්න ඒක තමයි වැදගත්ම කාරණය. එතන තමයි මේ දේශනාවේ උච්චතම අවස්ථාව. බලන්න අර මුලින් කියපු ශ්‍රද්ධා, සීල, ශ්‍රත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණාංග පහෙන් යුක්ත ප්‍රික්ෂුවක් අර වගේ ශාත්‍රීය කුලයක, දේවලෝකයක, බ්‍රහ්මලෝකයක උපදින හිතනව වෙනුවට එයා වෙනස්ම අධිෂ්ඨානයක් කරගන්නවා. මොකද ඒ අදිෂ්ඨානය? එයා හිතනවා මට මේ කෙලෙස් මේ ආශ්‍රව ඔක්කොම නැති කරලා දාලා කෙලසුන්ගෙන් සිත සම්පූර්ණයෙන්ම මුදවා ගැනීමෙන් ලබන චේතෝ විමුක්තිය ඒ වගේම ගැඹුරු ප්‍රඥාවෙන් අවබෝධයෙන් ලබන විමුක්තිය. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය. මේ දෙකම මේ ජීවිතේදීම අවබෝධ කරගන්න පුළුවන් නම් කියලා. ආ එතන ඉලක්කය සම්පූර්ණයෙන්ම වෙනස්. භවයක ඉපදීම නෙවෙයි. භවයෙන් මිදීම. හරියටම හරි භව නිරෝධය නිවන. එතකොට මොකද වෙන්නේ? අර ක්‍රියාවලියමද එතනත්? ඔව්. ඒ උතුම් අරමුණ වෙනුවෙන්ම අර විදිහටම සිත ඒ අරමුණේ පිහිටුව ගන්නවා ඒ නිවනම දැඩිව අදිෂ්ඨාන කරගන්නවා ඒ මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය විදිහට සිත ප්‍රගුණ කරනවා වීරිය වඩනවා එහෙම කරලා අවසානයේදී සීළු ආශ්‍රයෙන් ක්ෂය කරලා අරහත්වයටපත් වෙනවා අරහත්වයටපත් වෙනවා ඔව් ඒ කියන්නේ අර චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි මේ ජීවිතේදීව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්නවා භාග්‍යවතුන් වහන්සේ හරිම පැහැදිලිව අවධාරණයෙන් දේශනා කරනවා එසේ විමුක්තිය සාක්ෂාත් කරගත් භික්ෂුව න උපපජ්ජති න උපපජ්ජති ආයි කවදාවත් කොහෙවත් කිසිම තැනක නැවත උපදින්නේ නැහැ කියලා. ඒක ඇත්තෙන්ම පුදුම සහගතයි නේද බලන්න. එකම ಗುಣධර්ම ටික. අර ශ්‍රද්ධාව, සීලය වගේ දේවල් පදනම් කරගෙන අපේ චේතනාව, අපේ මානසික පුහුණුව යොමු කරන දිශාව අනුව එක්කෝ ඊ타මත්ම උසස්, සැපවත්, දීර්ඝායුෂ තියෙන භවයක් ලබන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ භව ගමනෙන්ම සදාටම මිදලා යන්නත් පුළුවන් කියන එක. ඔව්. ඒක තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපිට ලැබෙන ප්‍රධානම පණිවිඩය. එකම පදනමක් මත ඉඳගෙන තෝරා ගැනීම දෙකක් තියෙනවා. ඉතින් අපේ සිතේ අභිලාෂය අපේ මානසික ශක්තිය අපි යොමු කළේ කුමන දිශාවටද කියන එක තමයි අපිට ගැඹුරින්ම හිතන්න ඉතිරි වෙන්නේ. ඇත්තම ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේ උතුම් දේශනාව අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලාත් ඒ ගැන ගොඩක් සතුටු වුණා කියලාත් අන්තිමට සඳහන් වෙනව නේද? ඔව්, දේශනාව අවසානයේදී කියනවා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ කාරණේ අහලා අතිශයින්ම සතුටටපත් වෙලා ඒ දේශනාව සතුටින් පිළිගත්තා කියලා. ඇත්තම අපේ මනසට කොයිතරම් බලයක් තියනවද? ඒ වගේම මේ බලය නිවැරදිව යොමු කිරීමේ වැදගත්කම ගැනත් හිතන්නට පොළොමවන හරිම වටිනා විග්‍රහයක්. හ්ම් ඒක එහෙම තමයි.